නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වහන්සේගෙන් අවසර අනිකුත් සියලුම යෝගාවචර පිළිසෙකින් අවසරයි. අපි භාවනාව පැත්තෙන් බලනකොට නැත්තම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ධර්මයේ අතින් බලනකොට සෑහෙන ගැඹුරක් කියන සංදිස්ථානයකටයි පැමිණිලා තියෙන්නේ. මේ සංදිස්ථානය පිළිබඳව අපි මේ වෙනකොටත් පැය කීපයක් ගත කරලා අපේ අපේ අත්දැකීම් වලට ගැලපෙන විදිහට බුද්ධ දේශනාවට මූල ධර්ම ලං කර ගනිමින් අපි මේ ගැඹුරු ස්ථානයේ ගැටළු ස්ථානයේ සංකීර්ණ ස්ථානයේ ටික ටික ලිහිල් කරමින් ගමන් කරන්ට යෙදුණා අවසාන ධර්ම දේශනාවේ අවසාන භාගයේදී මේ කෙලෙස් වර්ණීය කෙලස් වැඩෙන්න හේතු වෙන දුක ඇති කරන මේ භූමිය දක්ෂ යෝගාවචරය විසින් සූර යෝගාවචරය විසින් වීර යෝගාවචරය විසින් ධීර යෝගාවචරය විසින් විපස්සනා භූමියකට හරවා ගන්නා හැටි හරවා ගන්න පුළුවන් ඉද ප්‍රස්තාව ගැන මතු කර ගන්නට යෙදුනා ඉදිරිපත් කර ගන්නට යෙදුනා ඒ අනුව අපි කාරණා වශයෙන් අවබෝධ කරගන්න යෙදුනේ මේ අපේ පංචස්කන්ධය කියනා වූ නැත්නම් උපාදාන වශයෙන් අපි අල්ලබදාගෙන තියාගෙන ඉන්න මේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය විඥානස්කන්ධය මේ කියනා වූ මේ විදිහට නම් කර දක්වන්නා වූ මේ පංචස්කන්ධයේම දුකයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම දුක්ඛ සත්‍යයි කෙටියේ නමුත් අපි ඒ බව නොදන්න නිසා දෝ නැත්නම් ඒ පිළිබඳව තාම අපේ අත්දැකීමට හසු නොවන නිසා දෝ අපි ඒ පිළිබඳව නොසොයන නිසා දෝ මේ පංචස්කන්ධය සුඛ වශයෙන් සුභ වශයෙන් බාර ගන්නා ස්වરૂපයක් ලෝකේ පවතිනවා මේක විවිධ වර්ණ වලින් සැරසීගත් දීගවල ගත කරන්නා වූ පුතඥයින්ට එච්චරම ගෝචර වෙන ධර්මයක් නෙවෙයි. නමුත් තමන්ගේ ජීවිතය මේ සංසාරයේ දුක දැකලා සංසාරයේ පිළිබඳව සංවේගයටපත් වෙලා ඒ පිළිබඳව සහන් එලියක් හොයමින් යන යෝගාවචරයේ කුටනම් නැත්නම් පිළිපන්න යෝගාවචරයේ කුටනම් භික්ෂුවකට නම් මේ ධර්මතා ටිකක් තේරෙනවා පිළිගන්න හිතෙනවා ඒ අනුව නාම රූප ධර්මය නැත්නම් රූප වේදනා සංඥා සංඛාර වශයෙන් දක්වන මේ උපාදානස්කන්ධ දුක බව වතහා ගන්නට උපක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ මේ සතිපට්ඨාන ක්‍රමයේ තියෙනවා කියන එක අපි එදා පැහැදිලි කරගන්න යෙදුණා. ඒ අනුව අපේ දවස පුරා සිදුවෙන මේ සදින්ද්‍රියට ගොදුරු වෙන විවිධ අත්දැකීම් දැකීම් වශයෙන් එන අත්දැකීම් ඇසීම් වශයෙන් වෙන අත්දැකීම් ආග්‍රහණ කිරීම වශයෙන් වෙන අත්දැකීම් රස බැලීම් ස්පර්ශය කිරීම හිතින් හිතවිලි හිතීම් කියන මේ සෑම අත්දැකීමක් තුළම මේ දෙකෙන් ඕනෑම පැත්තකට යන්න පුළුවන් ස්වરૂපයක් එවැනි தත්ත්වයටපත් වෙන්න පුළුවන් භාජනය වෙන්න පුළුවන් දුර්වලකමක් පුතත් ජනයන් තුළ පවතිනවා මොකද්ද මේ පැති දෙක එක්කෝ මේ දැකීම සුඛයි සුභයි මමයි මගේ කියලා අල්ලා ගන්නා ස්වરૂපයක් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ දැකීමත් ඇහත් එයින් පහළවන්නා වූ නාම රූපත් දුකයි පෙළෙන සුළුයි අතහැරිය යුතුයි භාවනාවෙන් දුරුකල යුතුයි කියලා අත්හරින පැත්තට යන්නත් ඉඩ තියෙනවා මේක නිසා ආහන දකින්න සෑම අවස්ථාවකම මේ සංදි ස්ථානේ අපි පසු කරන නිසා වෙන වචනයකින් කියනවා අපි ක්ෂණය පන්න ගන්නවයි කියලා නැත්නම් ඒ ක්ෂණයෙන් වැඩ නොගෙන අතහැරෙනවයි කියලා ඒ කියන්නේ මේ නාම රූප ධර්ම පංචස්කන්ධයේ සුඛ සුඛ වශයෙන් අරගෙන බුද්ධි විඳිනවා රස විඳිනවා සංසාරේ ගැලෙනවා එහෙම නැතු අර කියන විදිහට මේ නාම රූප ධර්මයන්ගේ දුක්ඛ ස්වરૂපේ පෙළෙන ස්වરૂපේ දැක්කොත් එතනදී සංසාරයෙන් ගැලවෙන පැත්තට යනවා. මේ විදිහට මේ සංසාරයට බැඳීම හෝ විපස්සනාවට බැඳීම නැත්නම් ඥානයේ දිහාට බැඳීම යෝගාවචරයාගේ පූර්ණ අයිතිවාසිකමක්. ඒක කාටවත් කරලා දෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. කාටවත් දුස් කියන්ට හෝ සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් ඒ විදිහට සංසාරේ බය දැක්කයි කියලා කියනවනම් සංසාර සංවේගයේ පිහිටියා කියනවනම් ඒ පුද්ගලයා අර විදිහට අන්ධ විදිහට මේ ඇසීම් දැකීම් වාර නාම රූප ස්කන්ධ සුඛ සුඛ වශයෙන් බදා ගැනීම කරන්නේ නැහැ වරක හෝ කලාතුරකින් හෝ එහි යත්තා වූ දුක්ඛ ස්වરૂපේ පෙළෙන ස්වરૂපේ කියලා දෙනකොට අහනවා අත්දා බලනවා මොකද සංසාරේ බය දන්න නිසා මේන්න මේ කොහොම සංකීර්ණ ගැටළු ස්ථානයේ ඊටාම විසද විදිහට ඥාන සම්ප්‍රයුක්ත ඇත්තන්ට වැටහෙන විදිහට බුදුරජාණන් වහන්සේ සවිස්තර කිරීමක් වශයෙන් තමයි මේ සංසාරයේ වටවලල්ලේ යෑම විසම චක්‍රයට හසු වී දියසුලියකට හසු වෙන කුසේ ඇදගෙන ගැඹුරට යන ස්වરૂපය වට තුනකට කඩලා පැහැදිලි කරලා පෙන්වන්නේ කෙලෙස් වටය නිසා කම්ම වටය කරකවන ආකාරයත් කර්ම වටය නිසා විපාක වටය කරකවන ආකාරයත් මේ නිසා අපි සංසාරයේ බැඳෙන ආකාරයත් මේ අත්ද දැන් අහලා පුරුදුයි. මේ විපාක වත්තේ වශයෙන් අපි නැවත නැවත භවයක් භවයක් පාසා උපදිනව වයසට යනව ලෙඩ වෙනව මැරෙන ආය උපදිනව ආය වයසට යනව නැත්තම් ලෙඩ වෙනව මැරෙන මේ විදිහට මේ දිගින් දිගට යෑමම සංසාරයේ වශයෙන් අපි සඳහන් කරනවා මේ විපාක වත්තේ අවස්ථාවේදී මේක නතර කරන්න අපි මොන ව්‍යාපාර කරත් සට ප්‍රඥාවෙන් කටයුතු කරලා හෝ සම්‍යක් ප්‍රඥාවෙන් කටයුතු කරලා හෝ ඒක නතර කරන්න බෑ. ඒක හරියට ඊටාම වේගයෙන් කස කැවිලා කර කැවෙන ජවරෝධයක් නතර කරන්න හදනවා වගේ. අන්තිම දුවද්දී ජවරෝගේ නතර කරන්න හදනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට විපාක වටේ නතර කරන්න බෑ. අපිට කරන්න ඕනේ ඒ විපාකයට හේතු වෙන කම්ම වත්තේ දිහාවට හිත යොදවන එකයි. කර්ම වත්තයත් නතර කරන්න බෑ කියන එක මේ පත්‍ර කියනකොට තේරෙනවා. රේඩියෝ වලට අහුන් කන් දෙන ඇත්තන්ට තේරෙනවා. වෙන ජනමාධ්‍ය කියලා මේ ලෝකේ තියෙන සෑම දෙයකම තේරෙනවා. ඔක්කොටම ඕනේ මුළු ලෝකෙටම ඕනේ සාමයේ ඇති කරලා මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත නතර කරන්න. නමුත් කාටවත් බෑ. මොකද ඒගොල්ලෝ බලන්නේ ඵලයේ දිහා. ඵලේ නතර කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ හේතුව දැක්කොත් හේතුව නතර කරන්න තියෙන අවස්ථාව දක් ගන්නවා. ඒ දැකගෙන ඒ අනුව නැවත නැවත වීරිය කිරීමෙන් වීරිය කිරීමෙන් කුසලතාවේ දිනු කර ගැනීමෙන් චන චන වශයෙන් හේතු කඩා දමමින් අවසානයේ ඊ타ත්ම ධීර අවස්ථාවකදී ඒ හේතු ධර්ම සියල්ල බිඳිනවා. එහෙමනම් මේ කර්ම වටේට හේතු වෙන කෙලෙස් වටේ දැක ගන්න ඕනේ. කෙලෙස් වටේ නතර කරන්න පුළුවන් බව අත්දකින්න ඕනේ. අත්දැකීමින් අත්දැකීමින් ක්ෂණ ක්ෂණ වශයෙන් කෙලෙස් වටේ වියලවා දාමින් අවසානයේ මරලා දාන්න ඕනේ. නැත්නම් මේ කෙලෙස් වටේ හිස සුණු කරන්න ඕනේ. බිඳින්න ඕනේ. කෙලෙස් වටේ අපි අහලා ගන්න විදිහට අවිද්‍යාව වෙනොත්, තණ්හා වෙනොත්, උපාදානෙමුත් කියන මේ තුනෙන් සැරසිලා තියෙනවා. එයින් අවිද්‍යාව ප්‍රධානයි. මේ අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි නැත්නම් විද්‍යා ආලෝකයේ පහළ කිරීමෙන් තමයි අපිට මේ කෙලෙස් වටේ සංසිඳවා ගන්න පුළුවන් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් මේ විදිහට අපි ඉදිරිපත් කරගෙන මෙතෙක් අහලා තියෙන මේ දේවල් වලින් අපේ අපේ මේ ජීවිතවලදී අපේ මේ ජීවිතයේ අත්තා වූ බාහිර සාසනයේ අභ්‍යන්තර ශාසනය කියලා කොටස් දෙකක් තියෙනවා. මේ බාහිර ශාසනය කියලා කියන්නේ අපි සමගියක් වශයෙන් එකතු වෙලා මේ ස්ථානයක අපි කටයුතු කරනවා. මෙවැනි ස්ථාන ලංකාවේ කීපයක් තියෙනවා. ඒ ස්ථාන ඔක්කොම එකතු වෙලා අනිකුත් අය එකතු වෙලා අපි බෞද්ධ ආගම්කාරයෝ කියලා බෞද්ධ ශාසනයක් පවත්වනවා. මේ වගේ රටවල් කීපයක් ලෝකේ තියෙනවා. ඒ සියල්ලම එකතු වෙච්චාම මේ විශ්වයේ බෞද්ධ ආගම පවතිනවා. ඒක ලෝක ශාසනය. නමුත් මේ ලෝක ශාසනය වගේම අභ්‍යන්තර ශාසනයකුත් තියෙනවා. මේ ලෝක ශාසනය ඇති වෙන්න නම් ලෝක ශාසනයේ වැඩෙන්න නම් ලෝක ශාසනයේ निराවුල් වෙන්න නම් එක එකනෙක් වශයෙන් මේ අභ්‍යන්තර ශාසනය තනවා වඩා ගන්න ඕන. අභ්‍යන්තර ශාසනය කියලා කියන්නේ තමන් වශයෙන් සීලේ ආරක්ෂා වීමයි, සමාධියේ ශික්ෂණය වීමයි, ප්‍රඥාව වැඩි වීමයි, ඒක නිසා අපි අද මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක සාසනයේ පැත්ත නෙවෙයි අභ්‍යන්තර සාසනයේ වශයෙන් අපි මේ ලැබෙන අවස්ථා දකින අවස්ථා අසන අවස්ථා ආග්‍රහණය කරන අවස්ථා ආදී වශයෙන් දවස පුරාම ලැබෙන මේ ක්ෂණය මේ සංසාර වට තුන බිඳ දැමීමට අපි මේ ධර්මයෙන් අහන දේවල් භාවනාවේදී සක්මනේදී අත්දකින්න දේවල් ප්‍රෝජන ගන්න කොහොමද කියන එකයි මාතෘකා කරගන්න යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට උන්වහන්සේ කාය සාක්ෂි කරගෙන මේ ධර්මතාවය පෙන්නනවා චතුන්නම් භික්කවේ අරිය සත්‍යානං අනුනුබෝධා අපටි වේදා ඒවමිදන් දීගමත්තානං අනිවිචරිතං සන්දවිතං සංසරිතං මමංචේව තුම්හා කංච බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ නැති නිසා මේ චතුරාර්ය සත්‍ය නොදන්නා නිසා මේ දීර්ඝ වූ සංසාරේ දීර්ඝ වූ ගමනේ මම සරිසරියා මම වටවලල්ලේ ගියා මම වාගේම ඔබලාත් එසේමයි කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කාය සාක්ෂි කරගෙන මේ වටවලල්ලේ යෑමේ ඇත්තා වූ කෙලවරක් නැති බව මහා පාළු නිස්සාර ස්වરૂපේ පෙන්වලා දීලා තමන් වහන්සේ ඒ දේ චතුරාර්ය සත්‍ය දැකීමෙන් නතර කරගත්තා. නතර වුණා, තැම්පත් වුණා, සංසිඳුණා. ඔබලා යම් තාක් මේ චතුරාර්ය සත්‍ය නොදකිනවනම් ඒ තාක්කල් මේ වටවලල්ලේ යෑම මේ නිෂ්ප්‍රයෝජන ගමන වෙහෙස කර ගමන හරයක් නැති ගමන දිගින් දිගටම යනවා නමුත් මම අද ලෝකේ පහළ වුණා මගේ බුද්ධත්වයේ සාක්ෂි කරගන්නට ධර්මයේ සාක්ෂි කරගන්නට ඒ අනුව සංඝයා බවට පත් නැත්තම් ඒ බවට පත්වෙච්ච සංඝයා අනුගමනය කරන්නට ඒ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කියන එකයි බුදුරජාන් වහන්සේගේ මේ කරුණාබර පණිවිඩය ඒ නිසා අපි බලමු අපි මේ තේරුම් බේරුම් කරගත්ත විදිහට සංසාරයේ ඇත්තා වූ මේ ත්‍රිපරිවර්තය එක එක විදිහකට කියනවා නම් කෙලස් වර්තය, කම්ම වර්තය, විපාක වර්තය මේවා නතර කරගන්නට අපි මෙතෙක් කල අසා දැනගත්ත, කර දැනගත්ත දේ පාවිච්චි කරන හැටි. නිදර්ශනයක් වශයෙන් අපි ඒක ඉදිරිපත් කරගත්තා යම් කිසි කෙනෙක් අහුම්කම් දෙන අවස්ථාවක්. නම් කිසි කෙනෙක් අහුම්කම් දෙනවා අවධාරයකින් තොරව. නැත්නම් පූර්ණ හිතකින් භාවනා මනසිකාරයකින් තොරව අහුම්කම් දෙන අවස්ථාවේදී ඒ පුද්ගලයා ඒ සද්දය දිහාවට නැත්නම් සද්දයට ප්‍රියජනක සද්දයක් නම් ඒ දිහාවට ඒකාන්තයෙන්ම හිත නමල වරින් වර හිත කැඩෙනවා විසිරී යනවා වරින් වර අර සද්දේ අහනවා අහන වෙලාවේදී ඒ සද්දය ඇහිීමට හේතු භූත වන්නා වූ නැත්නම් එහි සම්බන්ධ වෙලා තියෙනා වූ කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නැහැ මේ හේතුඵල ධර්ම සම්බන්ධ වෙන ආකාරයක් අවබෝධයක් නැහැ ධර්මයේ ඒ නිසා ඒ සත්‍ය ඇහිම නිසා පහළ වෙන්නා වූ මේක හොඳයි කන් කලුයි මිහිරි කියන සංකල්පය දිගින් දිගට වඩමින් මේ සද්දයේ වරින් වර ගැලී ගන්නවා ඒ ගැලී ගැනීම නිසා මේ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ඒ සද්දේ නතු වෙන භාවයක් සද්දේට ලොල් වෙන භාවයක් නිසා මේකට එක්ක ලං වෙන්න නැත්නම් මේ සද්දේ මගේ කරගන්න ආදී විදියට ලාවමක වැඩෙනා වූ තෘෂ්ණාව උපාදාන වශයෙන් වැඩි ගන්නවා. නමුත් ඒ වෙනුවට යෝගාවචරයේ කල්පනා කරනවා නම් මේ සද්දයක් ඇහිමින් පවතිනවා මේ අවස්ථාවේදී මේ සද්දයක් ඇහිම කියන දේට ලැබිලා තියෙන ගුරු උපදේශේ නම් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන එකයි කියලා මේ යෝගාවචරයට පෙර කළ පුරුද්දක් අනුව ඒ මොහොතේ සතිය පිහිටියොත් ඒ පුද්ගලයා ඒ සද්දය Taman අසමින් ඉන්න අවස්ථාවේදීම අසනවා අසනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා මේ විදිහට Taman දැන් විසරිත හිතකින් කැඩී බිඳී ගිය හිතකින් ඔද්දල් වූ හිතකින් අර සද්දේ කනට ඇවිල්ලා රදිනවත් එක්කම හිත පිටු කරලා එකවරටම ඒ ඇසීම ක්‍රියාවට හිත යොමු කෙරෙව්වොත් හිතේ අර එක පිටුවීම නිසා එහි යෙදවීම නිසා අපි දන්න වචනකින් කියනවා මානසිකාර්ය ඒකේ යෙදවීම නිසා හිත පූර්ණ හිතින් නැත්නම් අපි කියන එක හිතින්ම ඇහිම දිහාවට යොමු මේ ඇහිම දිහාවට යොමු වීම නිසා මේ යෝගාවචරයාගේ ඒ පිටු වෙච්ච හිත ගොනු වෙච්ච හිත එක්කෝ සද්දය දිහාවට යනවා එහෙම නැත්නම් ඒ සද්දය විඳ ගන්නා වූ කන අධදක ගන්නවා එහෙම නැත්නම් ඒ කෙරෙහි තමන්ගේ හිත පහළ වෙන හැටි අත්දැක ගන්නවා මොනම දෙයක් හරි කරන්න පුළුවන් වැඩ ගන්න පුළුවන් හිතක් ඒ මොහොතේ පහළ වෙනවා විසිරී ගිය භාවයේ ප්‍රතිපක්ෂ පැත්ත සමාධි භාවයක් හිතේ පහළ වෙනවා ඒ සත්‍යය ඇහිමත් සමගම ඇහෙනවා කියලා මෙනෙහි කරමින් එහි හිත යදවීම නිසායි හිතේ අර පිටු භාවයක් ඇති වෙන්නේ තමන් වර්තමානයේ අස්පනා පිට ඇහිමයි කරන්නේ එහිට එයතයි හිත යදවන්නේ ඊටාත්ම ස්වභාවික වැඩක් මේ විදිහට මතුවෙන අරමුණේ හිත පූර්ණව යෙදවීම නිසා ඒක ක්ෂණිකවම පෙරකල පුරුද්දක් ඇතුව ක්ෂණ වශයෙන් ඒ හිත සමාධි භාවයකටපත් වෙනවා. ඒකට කියනවා ක්ෂණික සමාධිය කියලා. යම් මොහොතක් අහනාද ඒ මොහොතේ ඇහිම මෙනෙහි කරනාද ඒ තාකල් හිතේ ක්ෂණික සමාධිය ක්ෂණ වශයෙන් පහළ වෙනවා. ඊගාව මොහොතේ ඇහිම නම් පවතින්නේ යෝගාවචරය නැවතත් එහි මෙනෙහි කිරීම පවත්වන්න ඕනේ. ඇහිම පවතින තාක්කල් මෙනෙහි කිරීම පවත්වනවා නම් අර සමාධිගත වූ හිත ඒ ක්ෂණයක් ක්ෂණයක් පාස ඇහිීමේ ක්‍රියාවට වැටි ගන්නවා. ඇහිීමේ ක්‍රියාවත් එක්ක යනවා. වෙන තැන්වල වෙන දේවල කල්පනා කිරීමක් හෝ දැකීමක් හෝ රස බැලීමක් හෝ ස්පර්ශයකට හෝ යන්නේ නැහැ. කල්පනා කිරීමට යන්නේ නැහැ. ප්‍රකටවම ඇත්තා වූ මේ ඇහිමේ වැඩ පිළිවෙලට හිත වැටි ගන්නකොට හිත මේ සමාධිගත වූ හිත වැඩ ගන්න පුළුවන් හිත කලකොල නොවිච්ච හිත එක්කෝ සද්දය දිහාවට ගිහිල්ලා ඒ සද්දයේ ඇත්තා වූ මේ කනට හරියට ගාන්ටාරයකට මිටියකින් ගහනවා වගේ gediයට අතින් ගහනවා වගේ අත ගිහිල්ලා වදිනකොටම සද්ද පිට සද්ද පිට වෙනවා වගේ අර පිටින් එන ශබ්ද තරංග වේග ආකාරයෙන් ඇවිල්ලා මේ කනට පහර දෙන ආකාරය අතෝරක් නැතුව පහර දෙන ආකාරය සමාධි හිතට වැටෙන්න පටන් ගන්නවා. හදියට ගහන්ටාරයකට ගහන්නා වගේ. ගෙඩිය ගහන්නා වගේ මේ ශබ්ද තරංග ඇවිල්ලා දිගින් දිගට වේගයක් ශක්තියක් අඛණ්ඩ අතෝරක් නැතුව ඇයමින් වදිනා බව යෝගාවචරයට වැටහෙනවා. තවත් සමහර වෙලාවල් වල ඒ ඇහෙද්දිම ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට තමන්ගේ කම්බරේ මේකෙන් කිටි කැවෙන හැටි වැටහෙනවා. ඒ ඒ විදිහට සෝතප්පසාදයට යම් වෙලාවකට මානසිකාරයේ යෙදවිලා සතියෙන් ඒ දෙස බලාගෙන ඉන්නවනම් යෝගාවචරයට වැටෙනවා මේ සෝත ප්‍රසාදය කියනා වූ මේ සූක්ෂම ඉන්ද්‍රිය නැත්නම් සද්ද තරංග ආවට ඒක පිළිගන්න පුළුවන් බවක් දිවේ නැ ඇහි නැ නාසයේ නැ ශරීරයේ වෙන කිසි තැනක නැ හිතේ නැ ඒ සඳහා හොඳ නිරෝගී කණක් තියෙන්න ඕනේ කියලා යෝගාවචරයට ඒ සද්දය වදිද්දිම සද්දයට හිත මෙනෙහි කරගෙන ඉඳද්දිම මෙන්න මේ අවබෝධය පහළ වෙනවා මේ තමන්ගේම කනේ ඇත්තා වූ මේ සද්දයෙන් උද්දීපනය වෙන ගතිය සද්දයෙන් කිති කැවෙන ස්වරූපේ පවතින්නේ කනේ පමණයි මේ සද්දේ අහන්නේ මම නෙවෙයි කන කියන එක වැටහෙනවා නමුත් අසතියෙන් අමනසිකාරයෙන් වික්ෂිප්ත මනසින් නම් මේ දේ ඇහෙන්නේ සද්දේ අහන්නේ කන නෙවෙයි සද්දේ අහන්නේ මම සද්දේ එතන මම මෙතන ඒ සද්දේ ස්ත්‍රී සද්දයක් නැත්නම් පුරුෂ සද්දයක් නැත්නම් ස්තුති සද්දයක් නැත්නම් දෝෂාරෝපණ සද්දයක් ආදී විදිහට අර සද්දය ගොනු වෙලා පිටු වෙලා පුරුෂයෙක් ස්ත්‍රියාවක් විදිහට පේන්න ගන්නවා අර විදිහේ ධාතු ස්වરૂපයක් වේග ධාරාවක් කියන එක වටහා ගන්න බැරුව යනවා අතන සත්‍යයක් ඇති කරන ස්ත්‍රියාවක් පුරුෂයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් කියන එක තරණ සංඥාවල් රිංග ගන්න වන්නවා ඒ අතරේ. ඒ වාගේම කන මේ ඊටාම සූක්ෂම වූ කනේ සෝත ප්‍රසාදයෙන් සිදුවෙන වැඩක්ය. ඒකේ ඇත්තා වූ මේ සියුම් ප්‍රසාද ස්වરૂපේ නිසා අර සද්ද තරංග පිළිගන්න පුළුවන් ශක්තියක් මෙහි පවතිනවාය. ඒ නිසා මේ කනට වදින සද්දේ නිසා නොදැනුවත්කම හිතියොත් මම අහනවා කියන එකයි ඇහි. නමුත් යෝගාවචරයා අර විදියට ඇහෙන අවස්ථාවේ ඇහෙනවා ඇහෙනවායි කියලා මෙනෙහි කරලා දක්ෂ යෝගාවචරයෙක් නම් ඒ මොහොතේ පූර්ණ හිතින් මෙනෙහි කරනවා නම් හිත ක්ෂණික සමාධියෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සමාධි භාවයටපත් වෙනකොට මේ කණේ සිදුවෙන වැඩපිළිවෙල කණේ සිදුවෙන වැඩපිළිවෙලක් විදිහට තේරුම් ගන්න. මේ කණේ පීරි ගෑවෙන බව, කන උද්දීපනය වෙන බව, කන කීති ගෑවෙන බව නිසා කන විශේෂ ක්‍රියාශක්තියකටපත් වෙනවා. ක්‍රියාකාරී භාවයකටපත් වෙනවා කියන එක යෝගාවචරයට වැටෙනවා. හරියට හිත දුවගෙන ගිහිල්ලා ශරීරයේ කන කියන තැන නතර වෙලා එතනින් එහාට යා ගන්න බැරුව හිටියා වගේ ඔන්න තේරෙනවා. මේ සද්දයක් ඇහෙන්නේ. නමුත් ඉස්සර වගේ සද්දය බාහිරයට දුවන්නේ නැහැ. කන ළඟට ගිහිල්ලා නතර වෙලා එතන තියෙන දේ විවිධාකාරයේ දැක ගන්න. මේ විවිධාකාරයෙන් දැක ගැනීම තමයි විපස්සනාව කියලා කියන්නේ. විපස්සනාව කියලා අපි තනි වචනයකට පාවිච්චි කරනවා. මේකෙන් තියෙන වී කියන උපසර්ග පදයේ පස්සනාවට පස්සනාව කියලා කියන්නේ දැකීම කියලායි අපි පාලිය සිංහලට දාන්නේ. මේ විවිධ විදියට දැක ගැනීම. එකම සද්දේ ඇහිම එක්කෝ සද්දයේ තරංග ස්වරූපයෙන් ඇවිල්ලා මේ කනට අතෝරක් නැතුව කං කරච්චල් කරන හැටි. ඒක මිහිරි කංකල සද්දයක් වේවා, ගෝර නාඩුවක් වේවා, හෙන පුපුරන සද්දයක් වේවා, බටනලා නාදයක් වේවා. කොයි දෙයක්ම සිද්ධ වෙන්නේ මේ ශබ්ද තරංග ඇවිල්ලා කනේ වදිනවා කියන ශබ්දය එක විවිධ විදියකට දැක් ගන්න පුළුවන් යෝගාවචරය. එහෙම නැත්නම් එක ක්ෂණයක මේ සෝත ප්‍රසාදයේ වැඩපිළිවෙල. නිරෝගී සෝත ප්‍රසාදයේ තියෙන නිසායි ශබ්ද තරංග කොච්චර තිබුණත් නැතත් ඇහිම සිදුවෙන්න නම් මේ සෝත ප්‍රසාදයේ ප්‍රකෘතිව තැබිය යුතුයි. මේ ඇහිම සිද්ධ වෙන්නේ කිසිසේත්ම මගේ නෙවෙයි කනේ. අන්න ඒ විදිහට ඇති දේ ඇති හැටියට පිරිසිදුව නියමාකාරයෙන් වැටෙනවා. යම් වෙලාවක යෝගාවචරයා මේ විදිහටම මානසිකාරයෙන්ම ගත කරනවා නම් නැත්නම් විපස්සනාවේ වටිනාකම දැනගෙන විපස්සනා සම්මාදිට්ඨිය ඇති අරුම ස්වરૂපයේ මෙහි ඇති හාස් හාස්කන් ස්වરૂපයේ දැනගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට සමහර විටක වැටෙන්න පුළුවන් මේ විදියට බාහිරෙන් ශබ්ද තරංග නැත්නම් ජවයක් වේගයක් ඇවිල්ලා ඒ ශබ්ද තරංගය පිළිගන්න අපේ සූදානම් තියෙන දොරටුව තමයි සෝත ප්‍රසාදේ පහුරු ගන්නවා පීරි ගන්නවා උද්දීපනය කරනවා අන්නේ එතකොට මේ දෙක මේ කියන රූප ධාතු කොටස් දෙක මේ කරන ගාලගෝට්ටිය නිසා හිතේ විඥානය සෝත විඥානය පහළ වෙනවා සෝතංච පටිච්ච සද්දේසු uppajjati සෝත විඥානං මේ සද්දයක් ඇවිල්ලා කන පීරිගාලා නැගිටවන්න හැදුවේ නැත්නම් විඥානයේ පහළ වීමක් නැහැ වෙන විදිහකට කියනවා නම් මේ රූප ධර්ම නැතිනම් ඒ අවස්ථාවේදී නාම ධර්ම පහළ වීමක් නැහැ. නමුත් රූප ධර්ම මේ වෙලාවට નિયમિત තමන්ගේ හිත කඩාගෙන යන තරමේ වේගයකින් ඇතිවෙන ශබ්ද තරංගක් තියෙනවා. ඒ වෙලාවට ප්‍රකෘති වූ හොඳට අහන්න පුළුවන් කණේ ස්රෝතයක් ඒ වෙලාවට උද්දීපනය වෙනවා නැගිටී හිටිනවා කිති කැවෙනවා ඒ කිති කැවීම නිසා මේ දෙකේ එකතුව නිසා විඥානය පහළ වෙනවා මේ විඥානය පහළ වීම සිදු වෙන්නේ අපි අර කලින් රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා කියන හේතුඵල ධර්මතාවය ගැන කතා කරපු වෙලාවේදී නිදර්ශනයට ගත්තෙත් මේ නිදර්ශනයමයි ඒ නිසා මෙතෙන්දි දැනගන්න ඕනේ මේ විඥාණය කලින් ගබඩාවක තිබිලා ගෙන ආපු දෙයක් නෙවෙයි. මේ දෙක හරියට ගිනි පෙට්ටියකට ගිනි කූරු හිස වැදීම නිසායි ත්‍රස් ගාලක පාට සද්දයක් විසිකරමින් ගිනි පුපුරක් පැන නගින්නේ. ඒ ගිනි කූර කොච්චර කල් පැත්තකට වෙලා හිටියත් එයින් ගිනි තර වෙහෙදෙන්නේ නැහැ. ගිනි පෙට්ටියේ පැත්ත කොච්චර කල් තිබුණත් එහින් ගින්දර පිළිපන්නේ නැහැ. මේ දෙකේ ගැටීම නිසායි මෙන්න මේ ඵලයක් පහළ වුණේ කියලා වාගේ මේ සද්දය ඇවිල්ලා අර කම්බරේ ගැටීම නිසා මෙතන කිති කැවීමකින් සෝත විඥානය පහළ වෙනවා සමහර වෙලාවට යෝගාවචරයට ගැඹුරු මානසිකාරයේදී කණික සමාධිය හොඳට තහවුරු වෙලා yaadෙන වෙලාවකදී මේ හිත මේ කෙරෙහි පැන නගින ආකාරයේ විඥානයේ පැන නගින ආකාරය නිසා මේ සද්දයේ දැනීම සිද්ධ වෙන බව වැටහෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි කැම ගනිමින් ඉන්නවා. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන ඉන්ද්‍රියක් ඍජුව ස්පර්ශ කරමින් ඉන්න වෙලාවක සද්ද ආවට අපිට නැහි යන ගතියක් තියෙනවා. ඒ මොකද අපේ විඥාණය එතන නෙවෙයි කියලා තියෙන්නේ මේ වෙලාවේ ඒක වෙන වෙලා වෙන තැනක වැඩේ යදවිලා. ඒ නිසා සද්ද ආවට එක්ක ඇහෙන්නේ නැහැ අහුනට දැනෙන්නේ නැහැ මේවට බණිනවාද කතා කරනවාද සද්දයක්ද මිනිස්සේද භූතයේද මොනවාක්වත් තේරෙන්නේ නැහැ සද්දයක් ඇවිල්ලා ගිය බව හාංකාවක් තියෙනවා එච්චරයි නමුත් මෙතන ඊට වැඩිය බොහොම වෙනස් දැන් විඥානයේ පහළ වීම නිසා සද්දයක් ඇති වෙන බව මූලික වශයෙන් මුළු సంతානෙ දෙදරනවා දැන් ඔන්න සද්දේ දිහාවට හිත ගියා කියලා සෝත විඥානයේ පහළ වීම සිද්ධ වෙනවා අර රූප ධර්ම නිසා නාම ධර්මයක් මෙතන පහළ වුණා. දැන් මේ තුන් දෙනා එකට ගමන් කරනවා. සෝත විඥානයත් එක්ක සද්දයයි කන් කන් අඩියයි තුන එකට ගන්නවා. සංගති කියලා කියනවා මේකට. එකතුව ගමන් කරනවා. තින්නම් සංගති පස්සෝ අන්නේ වෙලාවේ ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය කියන චෛතසිකයේ නාම ධර්මයේ පහළ වෙනවා. මේක යෝගාවචරයට වැටෙනකොට මේ අනුව සද්දයක් ඇවිල්ලා ශාරීරිය කුප්පවපාස සබාව දැන් ඊට වඩා විස්තර දැක ගන්න පුළුවන් වෙනවා ඒ සද්දේ විශේෂයෙන්ම හිත නැමී ගන්නවා හිත ඒ දිහාට නැමී ගන්න නිසා තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා ඉති විඳින්න පටන් ගන්නවා දැන් අර සද්ද විඳීම ඇති වෙනවා ඒ විඳීම සුඛ විඳනයක් වෙන්න පුළුවන් දුක්ඛ විඳනයක් වෙන්න පුළුවන් නැත්නම් අදුක්කම සුඛ විඳනයක් වෙන්න පුළුවන් මේ එන සාද්දය හොඳ පුරුෂයෙකුට නම් ස්ත්‍රී කටහඬක්. ස්ත්‍රියෙකුට නම් පුරුෂ කටහඬක් තමයි ඉතාමත්ම නතු කරවන මත් කරවන මල පුඩුව මේ ලෝකේ. ඒ වාගේම අනුව යන්නා වූ තව තවත් ප්‍රියමනාප ශබ්ද තියෙනවා අප්‍රිය අමනාප ශබ්ද තියෙනවා. දැන් යෝගාවචරය සතියෙන් ගත කරනවා නම් ඒ යෝගාවචරය ඇහෙන වෙලාවේදී ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා නම් මේ ආකාරයට එක්කෝ බාහිර සද්දේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික වස්තු වෙන සෝත ප්‍රසාදය එහෙම නැත්නම් ඒ නිසා හිතේ ඇතිවෙනා වූ ස්වરૂපයක් වෙන සෝත විඥානය එහෙම නැත්නම් පස්සේ නැත්නම් මේ වේදනාව ක්‍රමක්‍රමයෙන් එකින් එක විපස්සනාවක් කියන විදිහට විවිධ හැඩතල මේ අහනවා කියන එකම වචනේ ඇතුළත තියෙන මේ නූල් සූත්‍ර රාශිය විවිධාකාරයෙන් දක ගන්න. මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ මෙවුවා එක මොහොතකට එක එක වගින් තමයි වැටෙන්නේ. මේ කාරණා දෙකක් වටහා ගන්න පුළුවන්කමක් හිතේ නෑ. නමුත් එක මොහොතකට එකක් වටහා ගන්නවා නම් හොඳට වටහා ගන්න. සාංශුද්ධෙන් වටහා ගන්න. ඒ වටහා ගැනීම මීගාව ක්ෂණයේ වටහා ගැනීමත් සමග පටලැවේ. ඒක තමයි සම්පජඤ්ඤයතාව විශේෂ ලක්ෂණය. එක ක්ෂණයකින් හිත සතිමත් හිත සමාධිමත් හිත සද්දේ වටහා ගන්න. සද්දේ වටහාගෙන ඊගාවක් ක්ෂණේ අර සමාධිය නොබිඳ අර සතිය නොබිඳ අර වීරිය නොබිඳ දිගටම ප්‍රයත්න කරනවා නම් ඊගාවක් ක්ෂණේ ඒකට පුළුවන් සෝත ප්‍රසාදේ වටහා ගන්න. අර ඉස්සල්ලා වටහාගත්ත සද්දයත් එක මේ සෝත ප්‍රසාදේ පටලවිලක් නැහැ මොකද හිත නිස්කලංකයි. හිත සමාධි ඒත් එකම තව ක්ෂණයක වැටෙහි මේ චක්කු විඥානි තව වේදනයක වැටෙහි මේ තුන එකට ගමන් කරමින් සද්දේ අහන හැටි ඒ අනුව වේදනාව මතුවෙන හැටි මීට පස්සේ තමයි මෙතෙන්ට එනකම් ඉතාමත්ම පිරිසිදු වැඩසටහනක් කිසිම ක්ලේශයක් තාම හිතට ඇවිල්ලා නැහැ. තාම හරියට කණු කැපිලා එළියට එන බීජ මූලකයක් වගේ. කිසිම රෝගයක් තාම නැහැ. තාම පසත් එක්ක ගැටිලා නැහැ. වතු එළිය ආලෝකයත් එක්ක ගැටිලා නැහැ. එළිය හුලඟත් එක්ක ගැටිලා නැහැ. ඒ නිසා ඒක බොහොම නිරෝගීව මුල මුලයි දෙපියලයි ඉදිරියට එනවා. හරිම බලන්ට ලස්සනයි. ඒ වාගේ තමයි යෝගාවචරය සද්දයකට අරුම්කම් දෙනකොට ඒ සද්දයේ කෙලෙස් නැහැ. සද්දේ සද්දේ. ධාතු ස්වરૂපය. සෝත ප්‍රසාදේ කෙලෙස් නැහැ. සෝත ප්‍රසාදේ සෝත ප්‍රසාදේ. ඒක රූප ධාතුවක්. මේ රූප ධාතු දෙක ගැටීම නිසා ඇතිවෙනා වූ විඥානයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට මේ විඥානයේ පහළෙනා යති කිසිම දෝෂයක් නැහැ. ජීවත් වෙන සත්වයකට සිදුවෙන වැඩ. මේ තුනේ එකතු වෙලා එකට ගමන් කිරීම මේ බණහාන වේලාවේදී ධර්මයට අහුම්කම් දෙන වේලාවදී සිද්ධ වෙන කිසිම දෝෂයක් නැහැ. නිකලෙස් උපදින්න තනක් නැහැ. ඒක තියෙන්නේ සාම මේ හරියට අර කණු මුල වාගේ. මුල් මේ එළියට එන දෙපියල්ලා කිසිම රෝගයක් නැහැ. බොහොම පූර්ණ ශක්ති සහිතයි. මීට පස්සේ එන වේදනාවේදී අසතිමත් වුණොත් මේ වේදනාව පහළුනේ මෙන්න මෙච්චර විචිත්‍ර වැඩපිළිවෙලකින් බව නොදැන හිටියොත් අන්න අර වේදනාව නිසා වේදනාපච්චය තණ්හා කැවුම් කන්දීම ඒ කටහඬ වේවා බාහිරෙන් එන ඒ සද්දේ හෝ වේවා ප්‍රිය මනාප දෙයක් නම් එහි ගැලී ගන්නා සුරු ස්වරූපේ මේක මට හොඳයි මේක මෙසේම වේවා කියන ඒ තමන් මෙහි ප්‍රියමනාප භාවයක් ඇති වෙච්ච බව මතකන මේ ප්‍රියමනාප භාවයේ ගැලී ගන්නවා මේ නිසා මේක නොසිඳී පවතිවා එක්ක මේක මට ලං වෙලා අහන්න ලැබේවා මේට ඇති බාධක දුරු වේවා මේ කියලා අර සද්දේ විශේෂයි ඇලී බැඳී ගන්නා ස්වරූපයක් පහළ වෙනවා මේ හැම වෙලාවෙම අපිට ඇහෙන්නේ මේ ප්‍රියමනාප සද්ද විතරක් නෙමෙයි අප්‍රියමනාප කංකරච්චල් කටළු සද්දත් ඇහෙනවා එහෙම ඇහෙනවත් එක්කම එහි එහි විශේෂයි තද පිළිකුල් භාවයක් පහළ වෙනවා. ඒ පිළිකුල් භාවයේ පහළ වෙන්නේ මොකද්ද? මේ වාගේ ගෝරනාඩුවක් වෙනුවට මට හොඳ දෙයක් ලැබුණා නම් කොච්චර හොඳද? මේ මේ මේ සතුරා මේ මූණ දකින්න බැරි පුද්ගලයා වෙනුවට මට අසවලා කතා කරන වෙලාවක් තිබුණා නම් කොච්චර හොඳද කියලා මේක නොවීමට අරක වේවා කියලා තමන්ගේ පරණ සංඥා ගොන්නෙන් එකක් අරගෙන ඒ එකක් වෙනුවෙන් තණ්හාව ඇත්තර ගන්න. මේක එපා මට මේට වඩා මේ වෙනුවට මේට වඩා හොඳ එකක් වේවා ඒ තණ්හාවමයි පාළුව මේ විදිහට ප්‍රිය සාධ්‍යයක් වේවා අප්‍රිය සාධ්‍යයක් වේවා මේ යෝගාවචරයා ඉබේම හදිත යන්ත්‍රයකින් වැඩ කරපු කෙනෙක් වගේ නූල් සූත්‍රයෙන් දොර රූකඩයක් වාගේ කුරුමිනියෙක් වාගේ අර සද්දේ නිසා තණ්හාව පහල කර ගන්නවා නමුත් සතිමත් පුද්ගලයා නම් සද්දේ ගැන වරින් වර විපස්සනා කිරීම නිසා දැනගෙන තියෙනවා. සෝත ප්‍රසාදය ගැන වරින් වර ක්ෂණ වශයෙන් සමාධි හිතින් වටහාගෙන තියෙනවා. ඒ අනුව පහළ වෙන්නා වූ හිතේ නමියාව කියන විඥානයේ වටහා ගන්නවා සෝත විඥානේ. ඒ වාගේම පස්සය වේදනාව මේ වේදනාවේ ප්‍රිය භාවයේ එනකොටම මෙයා තේරුම් අරගන්නවා. ඔන්න ගේ විඳලා දැන් මිනිස්සයා ඔළුව දාන්නයි සූදානම් වෙන්නේ කියලා. ඒ වෙලාවේදී ඊ타ත්ම සතියේ මතක් කරගන්නවා ප්‍රිය භාවයේ මත උනා කියලා මෙනෙහි කරනවා. නැත්තම් දැනගන්න. එතකොට අර ප්‍රිය භාවයට තමන්ව මත් කරගන්න බැරුව යනවා. එහෙම නැතුව ඒ කටළු සද්දයක් සංකරච්චලයක් නම් අප්‍රිය භාවයේ මත වෙනකොටම අප්‍රිය භාවයේ මත වෙච්ච බව වටහා ගන්නවා. මේ අප්‍රිය භාවයේ කෙලෙස් නැහැ. මේ අප්‍රිය භාවය අනුව තමන් ඒ ද්වේෂය පහළ කර ගැනීම තමයි ක්ලේශය. ඒ බාහිර වස්තු වලින් මෙතෙක් Taman මල පුඩුවට ඔළුව ධම්මවන තරමටම මායා කරන ස්වරූපයක් තියෙනවා. ඔළුව දැම්මොත් තමයි ගසන්නේ. Taman ඔළුව දැම්මේ නැත්නම් ගැසෙලක් නැහැ. මේ විදුලි ක්ෂේත්‍රයේ වැඩ කරන ඇත්තෝ දන්න මේ වයර් කම්බි ඇතුලේ කොච්චර අධිකතර වේගයක්ද වැඩ කරන්නේ කියලා. මහා විශාල වේගයක්. ඒ වේගයෙන් තමයි අපි මේ සද්දේ උනත් අල්ලගන්නේ. ඒ වේගෙන් නිසා තමයි අපි ආලෝකයක් ඇති කරගන්නේ. ඒකෙන් තමයි අපි අර කැවෙන දේවල් හදන්නේ, උණු කරන දේවල් හදන්නේ. නමුත් දන්නේ නැතුව යම් කිසි කෙනෙක් අර වහලා තියෙන වයර් එකට අත තිබ්බොත් ඒ වේගයෙන් මැරිලා. නමුත් අත තියන්නේ නැති තාක්කල් ඒක වහලා ඒකට පිහිටන්න ඕන විදිහට පිහිටන තාක්කල් විදුලිය ලෝකයාද මිනිසයාට නැතුව බැරි වටිනා වේගයක් වෙලා තියෙනවා. නමුත් මෝඩයා ඒ අර විවෘත වෙච්ච වයර් එකකට කම්බියකට පණ තියෙන විදුලි කම්බියකට අත තියෙනවා. ගහිලා ගහිලා මැරෙනවා. අන්න ඒ වාගේ තමයි මේ සද්දේ නිසා සෝත ප්‍රසාදය කිති කැවිලා ඒ නිසා සෝත විඥානයේ පහළ වෙලා ඒ ගමන් කිරීමේදී වේදනාව ඉපදිලා ඒ වේදනාව මගේ කියාගත්ත ගමන් අපෝන. වේදනාව වේදනාවක් විදිහට දක්වපුවා. සුඛ වේදනාවක් නම් සුඛ වේදනාවක්. දුක්ඛ වේදනාවක් නම් දුක්ඛ වේදනාවක් සමාධි හිතින් දැකගත්ත පළියට අහු වෙන්නේ නැහැ. එයා හරියට දක්ෂ විදුලි ඉංජිනේරුවක් වගේ. හොඳ අධිතර අතිබල විදුලියත් එක්ක වැඩ කරන නමුත් විදුලිය ඇඟට වද්දාගන්නේ මේ තරමට එන්න බෑ මේ සම්පූර්ණ යාන්ත්‍රණය දැක්කේ නැත්තම්. ඒ පුද්ගලයා ඉබේ මල පුඩුවට බෙල්ල තිබ්බා වගේ නැත්තම් මරුවල ත්‍යාගුවා වගේ. මරුවල දැක්කේ නැහැ. මරුවල දකින්නේ කකුලේ. මරුවල ඇහෙන් දැකලා කකුල බේරගත්තොත් ඒ පුද්ගලයාට කිසිම සැකයක් නැතුව මරුවෙල පන්නලා යනවා යනවා. නැත්තම් මරුවෙල උඩ කකුල් දෙක දෙපැත්තේ තියාන ඕන වෙලාවක් හිටගෙන ඉන්නවා. නැත්තම් මරුවෙලට නොයා නිකන් ඉන්න. ඔක්කොම කරගන්න පුළුවන්. නමුත් ඒ දැක්ක නිසා විවිධ විදිහට දැක්ක නිසා මෙතන තුවක්කුව මෙතන මරුවැල මේ සත්තු යන දඩමාවත කියලා දැකපු නිසා ඉදිරිපත් වෙනව නතර වෙනවා. අන්න ඒ වාගේ මේ සද්දයක් අහන වෙලාවේදී යෝගාවචරය මේමයි මේ සද්දේ එන්නේ වේගයක් විදිහට මේමයි සෝත ප්‍රසාදේ කිටි කැවෙන්නේ මේ නිසායි සෝත විඥානයේ පහළ වෙන්නේ මේ නිසා මේ තුන එකට ගමන් කිරීම පවතින තාකල් ස්පර්ශය පවතින තාකල් සද්දේ පවතිනවා ඒ පවතින තාකල් ඒකාන්තයෙන්ම හිත දැනගන්න විඳිනවා වේදනාව කියලා කියනවා නමුත් මේ වේදනාව බරක් කරගන්නවද වේදනාව මගේ කරගන්නවද නැද්ද කියන එක මේ යාන්ත්‍රණය දැකපු යෝගාවචරයට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා ඔහු එහි ශික්ෂණය කරනවා. එතනදී කාය වශයෙන් ශික්ෂණය කරනවා, හිත වශයෙන් ශික්ෂණය කරනවා, වචනේ වශයෙන් ශික්ෂණය කරනවා. ඒ පණින පුද්ගලයා දැනගත්තාම මගේ ඇඟේ වදින්නේ නැහැ. එතකොට සත් ඇහිම ඇහිමෙන් නතර කරා කියලා කියනවා. මේක බොහොම වටින බොහොම රසවත් බණක් පුදුර ගන්නවා. සුතේ සුතමුත් සුතමත්තම් භවිෂති කියලා බුදුරජාන් වහන්සේ කියන ඇහිීමේ ඇහිීම පමණයි මහණෙනි පවතින්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ ධර්මයේ තේරුම් ගත කෙනාට ඒ නිසා ඇහිීමේ ඇහිීම පමණක් වෙනසේ ශික්ෂණය කරන්නට කියලා. එහෙමනම් ඒ පුද්ගලයා සද්ද විකාශන යන්ත්‍රයක් යොදලා තමන්ට මේ සාමාන්‍ය විදිහට කියනවා නම් තාම නීච නිඳිතතාවයෙන් බැන බැන හිටියා. මෙතෙන්ට එන පුද්ගලයාට විශාල සන්තෝෂයක් පහළ වෙනවා ඒ බැනන බැනු මම බාරගන්නේ නෑ මගේ දොරකට ඇවිල්ලා නතර වෙනවා එහෙමනම් මේ බැනු අහපහු යන්න ඕන මම බාරගන්නේ නෑ මගේ කිප්ප වීමක් නෑ කුපිත භාවයක් නෑ මම දන්නවා මගේ කන නිසායි මේ සද්දේ නිසායි මට ඇහෙන නිසායි මේ සද්දේ ඇහෙන්නේ ඒ නිසා ඒක බොහොම කටෝර සද්දයක් නමුත් මට රිදීමක් නැහැ ඒ නැත්නම් මට ඒ සද්දේ නෙවෙයි මට මේ මිනිසයා නැසීමේ කැමැත්තක් පහළ වෙන්නේ නැහැ. මේ වෙනුවට හොඳ සද්දයක් ඇසේවා කියලා චේතනාවක් එන්නේ නැහැ. ඇහෙන බවත් එහි කටෝර භාවයත් හොඳට වැටහෙනවා ලොකු ධර්ම ප්‍රීතියක් පහළ මේ බුදුහාමුදුර ඉදිරිපත් වෙච්ච වෙලාවක් බව වැටහෙනවා. ධර්මයේ ජීවත් වෙන වෙලාවක් බව වැටහෙනවා. කල්යාණ මිත්‍ර පරම්පරාවකින් Tamanට මේ අවුරුදු 2500ක තොරතුරක් එකතු වෙලා ඒක Tamanට අස්පනා පිට ප්‍රතිඵල දෙන අවස්ථාවක් වාට පළ වෙනවා. මේක වෙන්නේ බොහෝ විට අටුක සද්ද ඉදිරි. මේ විදිහේ හොඳට හිත ගන්නා විදිහට විපස්සනා පහළ වෙන්නේ ශරීරේ නම් දුක්ඛ වේදනා ඉදිරියේ. කනේ නම් කටෝර සද්දයක් ඉදිරියේ. ඇහි නම් අප්‍රිය දර්ශනයක් ඉදිරියේ. ආග්‍රහණේ නම් පුලුටු ගඳක් නරක අප්‍රිය ආග්‍රහණයක් ඉදිරියේ. රසයක නම් ගොරෝසු රසයක් ඉදිරිපිට. ස්පර්ශයක නම් අර කියන විදිහේ වේදනා කටුක ස්පර්ශයක් ඉදිරිපිට. මෙන්න මේ ස්වરૂපේ බොහොම ප්‍රකටයි මේ ධර්මය. මේ නිසා හුඟ දෙනෙක් දුක ඉදිරිපත් වෙනකොට කටුක භාවයේ ටිකක් ලං වෙනකොට අප්‍රිය දර්ශනයක් දකින්නකොට මතක නැති වෙලා යනවා. Taman මේ පිළිපන්න පුද්ගලෙක් බව මතක නැති වෙලා වහාම අර ඡත ප්‍රඥාව ඉදිරිපත් කරගෙන අර පුද්ගලයා තමනොත් අහින අහන දක්න සෑම සියලු දෙනාටවත් අනර්ථය සිද්ධ කරනවා. ප්‍රධාන වශයෙන් මේ දේ වෙන කරන පුද්ගලයා අනර්ථයටපත් වෙනවා. විඳින පුද්ගලයා අනර්ථයටපත් වෙනවා. අහන දක්න අනර්ථයටපත් වෙනවා. මේ නිසායි මම නැවතත් කියනවා මේ නිසායි මේ ධර්මයට අහුම්කම් දෙන්න කියන්නේ. මේ නිසායි කටුක දේවල් දකින්නකොට ශික්ෂණය කරන්න කියන්නේ. මේ නිසායි කටුක දේවල් ඇහෙනකොට ශික්ෂණය වෙන්නයි කියලා කියන්නේ. මේ නිසායි අපිට කටුක දේවල් ලං වෙනකොට යෝගාවචර ජීවිතයේ ජයග්‍රහණයක් බව තේරුම් කර ගන්න ඕන කරන්නේ. ඒ නිසා මේ යෝගාවචර ජීවිතයට පත්වෙච්ච ඇත්තෝ අරයට වැඩිය මට කියන ඉදිරියට සැප දුක් හොයාගෙන යන්න නරකයි. හොඳ දේ හොයාගෙන යන්න නරකයි. එහෙම වුණොත් අපේ පිළිපන්න භාවයේ එතනම ලොප් වෙනවා. ඒ විතරක් නෙවෙයි අහන්න දකින්න තියෙන බොහෝම හිත පීඩා කරන වියලවා දමන දේවල්. මොකද හරියට අර බෙලි ගෙඩියක් වැටිච්චාම තල්ලත්ත උඩට දුවල ගියා වගේ. කිසිම හැවිල්ලක් නැහැ, බැලිල්ලක් නැහැ. තමන් දුවනවා විතරක් නම් කමන්නේ අහල පහල ඉන්න අර බය වෙන જાති ඔක්කොම ඇදගෙන. දුවගෙන යනවා මුළු කැලේ දෙවරක්. එහෙම ස්වරූපයක් තමයි තියෙන්නේ. අසතියෙන්, අමනසිකාරයෙන් විවිධ ලෙස මේ ලෝකෙ සිදුවෙනා වූ විකටම දැක ගන්න සූදානම් නැති ඇත්තෝ තාමත් කන පිනවන ඇත්තෝ තාමත් ඇස පිනවන ඇත්තෝ Taman දුවනවා විතරක් නෙවෙයි අර හාව වගේ පණ එපා කියන්නේ එක හිතින්මයි කියන්නේ බෝරු නෙවෙයි මම ඇහැටම දැක්කා මගේ කනටම ඇහුණා අහසනම් කඩාන වැටෙනවා වැටෙනවා ඉතින් අර බය සත්තු ලේන්නු වගේ සත්තු මෝවත් වගේ සත්තු මුගටි වගේ සත්තු අනේ මේ මිනිස්සු අහිංසක මිනිහා මේ මිනිස්සු බොරු කියනවා නෙවෙයි මේ වෙවුලන හැටියට බලනකොට ඇත්තටම තමයි කියලා හිතානේ ඒ ඒ මිනිහා වලව පැත්තම බලාගෙන දුවන්න ගන්නවා. මොකද අර සිංහයා ළඟට යනකම්ම මුළු කැලේම දුවන සද්ද තමයි ඇහෙන්නේ. සිංහයාගේ විතරයි තියෙන සිංහ ප්‍රතිපත්තිය. සිංහයාගේ ප්‍රතිපත්තිය මොකද්ද? ඵලයේ දිහා බලන්නේ නෑ සිංහයා හේතුව නිසායි බල හේතුව දිහායි බලන්නේ. මුත් බල්ලගේ ප්‍රතිපත්තිය ඵලයේ දිහායි බලන්නේ හේතුව දිහා බැරි වෙලාවත් බලන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වාගේ යාන්තම් සත්‍යයක් යාන්තම් රූපයක් දැකපු ගමන් ඒ අනුව දුවලා මුළු ලෝකෙම කලඹවන ಜಾති සත්තු දකින්නකොට පුරුෂයෝ දකින්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ බලු ප්‍රතිපත්තියයි මම සාක්‍ය සිංහ වූ සිංහ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න කියලා. මම කෙටියෙන් විස්තර කරන්න මේ ධර්මතාවයත් සිංහයා දිහාට යම් කිසි කෙනෙක් බුදියාගෙන ඉන්න සිංහයේ දිහාට ගලක් ගැහුවොත් කවදාකවත් සිංහයා ගල වැටි දිහා බලන්නේ ඌ හැරිලා බලනවා බොහොම තැම්පත් ස්වරූපෙන් කොයි දිශාවෙන්ද ගලාවේ කියලා. මොකද සිංහයාට බයක් නැහැ ගලක් ගැටුවා. බලනකොට දැක්කොත් නොසන්ඩාල විදියට සතෙක් කන්දේ ඉඳලා ගලක් පෙරළුවා. හොඳයි මම උඹට දඬුවම දෙන්නම් කියලා සිංහයා තුල ඒ සියලුම පූර්ණ ශක්තිය තියෙනවා. මිනිසෙක් කෙරුවනම් ඒ මිනිසයා දිහාවට මොන්නම ත්‍යාති කෙනෙක් වුණත් බිම දාන්න පුළුවන් බව මිනිසයා සිංහයා දන්න නිසා සිංහයා ගල ආපු දිහාවට බලනවා. මොකද බල්ලෙක් උදියා ඉන්න වෙලාවේදී කේන්ති යන බල්ලෙක් ඉන්න දිහාට ගල ගැහුවොත් බල්ලා ගල බියගේ දිහාට දුවගෙන ගිහිල්ලා අර ගල අරගෙන හපල හපල කටෙන් ලේනකම් ගල හපන. ඌ කවදාකවත් බලන්නේ ගල ආපු දිහා. අන්න ඔය වාගේ තමයි මේ හේතු ධර්ම ඵල ධර්ම කියන මේ සංසිද්ධියේදී යෝගාවචරයාණන් විපස්සනාව දන්න කෙනා නම් විපස්සනාව ගරු කරන කෙනා නම් සංසාරේ බය දන්න කෙනා නම් සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනා නම් අර පුරුද්ද අනුව හැමදාම අපි ඵලයේදී ආබලුවත් වරක හෝ කියලා දුන්නට පස්සේ හෝ පිළිඹෙනවා හේතුව දිහා බලන්න. හේතුව දිහා බලනකොට තමයි මෙක් වෙලා අරගෙන තියෙන සෑම දෙයක්ම බොරුවක් බව. සත්‍ය ස්වરૂපේ නම් Tamangeම කෙලෙස් බවත් වැටහෙන්න ගන්න. මේ සෝතය පිළිබඳව මේ කටයුතු කරගෙන යන අපි ධර්ම විකාශනයේ ඔන්න ඔය තණ්හා පත්‍ය වේදනා පත්‍ය තණ්හා කියන ස්ථානේ වේදනාව Tamange මට්ටමේ විඳ ගන්න තරම් යාන්තම් ඉවසිලි ශක්තියක් තියෙන කෙනෙක් මේ කවදාකවත් තණ්හාව ඒකාන්ත වශයෙන් පහල කරන්න දෙන්නේ නැහැ. තණ්හාවට හේතු ධර්ම ඇති බව තේරුම් අරගන්නවා. Tamanට මේක මෙතනින් නතර කරන්න පුළුවන් බව වටහා ගන්නකොට ඒ යෝගාවචරය ඇහිම සම්බන්ධයෙන් දැකගත යුතු දේ ඇත්ත දේ ඇති හැටියෙන් දන්නා පුද්ගලයා බාටපත් වෙනවා. මම අර කලින් කියපු විදිහට මුළු පද්ධතියම දකින්නේ නැහැ. ඒ වෙලාවේ එකක් දකිනවා ඇත්ත අස්පනා අපිට ප්‍රකට සද්දේ එක්ක කන එක්ක විඥානේ එක්ක ස්පර්ශයේ එක්ක නැත්නම් වේදනාව ඔය මොකක් හරි දකිනවා ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා මේ දැකීම නිසා අපපටිපත්‍ය අවිද්‍යාව කියනා වූ නොදැකීම නිසා පහළ වෙන්න පුළුවන් නොදැකීම දුරු වෙලා යනවා. දැකීමෙන් නොදැකීම දුරු වෙලා යනවා හරියට අඳුරු තිබුණ ස්ථානයක පහනපත්තු කරනවා. ඒ පුද්ගලයා ආය දුවන්ට යන්නේ නැහැ. අර සත්‍ය බණින පුද්ගලයා දිහා දුවන්ට යන්නේ නැහැ. මේ පුද්ගලයා බොහෝම නිස්සද්දව අහගෙන ඉන්නවා. මේකටත් කැලෙන් ගන්න උපමාවක් තියෙනවා. යම් කිසි අලි රංචුවක් නිදහසේ නිදල්ලේ අතුකොළ කඩාගනිමින් හැසිරෙනකොට සතුරු බලවේගයකින් යම් කිසි විදියකට ලී දණ්ඩක් කැඩිලා ගියා නැත්නම් මිනිස් හුලඟක් වැදුනොත් ඇත්තුන්ගේ එක පාර්ශ්වම කරන වැඩේ තමයි සම්පූර්ණ සද්ද නතර කරලා ගල් වෙන්නේ. මුළු ඇත් රංචුවම ගලනවා. කිසිම සද්දයක් Taman විසින් කරන්නේ නැහැ නතර වෙනවා. පොඩි සත්තු පවා ඇත් පැටවුම් පවා කරනවා නම් මහා ඇත්තු ඇතින්ියෝ ළඟට ලං කරලා කන්ට පොන්ට දෙන්නේ දුවන්න දෙන්නේ මොහොතක් නිස්සද්දව බලන් ඉන්නවා. කොයි දිහාවෙන්ද මේ සද්දය ආවේ? අහම්බයක්ද නැත්නම් අපි කෙරෙහි අනුතරක්ද කියලා. කවදාකවත් කැලේ කඩන දුවන්නේ. අන්න ඒ වාගේ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා. යම් කිසි විදියකට Tamanට අප්‍රිය දර්ශනයක් ලැබෙන වෙලාවේ අප්‍රිය සද්දයක් දකින වෙලාවේ අප්‍රිය ආග්‍රහණයක් අප්‍රිය රසයක් අප්‍රිය ස්පර්ශයක් අප්‍රිය හිතවිල්ල පහළ වෙච්චාම යෝගාවචරය වහාම සදින්ත්‍ය දිහාවට හිත යොමු තමන් තුල ඇතිවෙනා වූ කෙලෙස් ධාරාව දැක ගන්නවා. දැකගෙන බලනවා ඇත්ත වශයෙන්ම ඥානවන්ත පුද්ගලයෙක් වශයෙන් මම ක්‍රියාත්මක වී යුතුයද බාහිරේ එහෙම නැත්නම් භාවනාව දිගට ගෙන යා යුතුයද කියලා. මේ දේ නැති වුණොත් අපි දිගින් දිගටම සංසාරයේ අවුස්සන සංසාරයේ අවුලන જાතියක් බාටපත් වෙනවා ප්‍රධාන වශයෙන්ම අර කියන අවිද්‍යාව වැඩේ. ඇතිදී ඇති හැටියෙන් නොදක්නා වූ අපපටිපත්ති අවිද්‍යාව වැඩෙනවා. ඒ වැඩිලා ක්ෂණයකින් ඒ අවිද්‍යාවදිගේ මමෙක් පහළ වීම ආදී නිසා අර පුද්ගලයා නැති කරන්න. මම මම මගේ සුඛ සුභය දැක ගන්නට අනික් පුද්ගලයන් නැති කරන්නට විශාල මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවද්දිගේ වැඩ කරන නිසා මේ පුද්ගලයාට කරුණ ගන්නවන්ට අපහසු වෙනවා. කීදේ නාහන කෙනෙක් බාටපත් වෙනවා. කිව්වොත් මෙන්න මෙහෙමයි ඕක වෙන්න ඇති අපි ප්‍රමාණිකෝලව යමු හිමීට යමු කියලා ඒ පුද්ගලයා ගසා දමහගෙන යන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කෙලෙස් වටේට ප්‍රධාන හිස වෙන අවිද්‍යාව තේරුම් අරගත්තා නම් ඒ තේරුම් ගැනීම තුලින්ම මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව දුරු කිරීම තුළින්ම ප්‍රතිපත්ති අවිද්‍යාව දුරු කිරීම තුළින්ම අන්න අර තණ්හාව ඇති වෙන්න තියෙන අවස්ථාව Tamante දැක බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඊටාම රහස්ගත විඥා ස්ථානේ අස්බන්දුන් ස්ථානේ දැක ගන්න පුළුවන් වෙනකොට තණ්හාවට පුරුදු තාලෙට වැඩෙන්න බැරුව යනවා. ගහේ සෙවල පට්ටේට අවශ්‍ය කරන ඉරේලිය ජලය හුලං වැඩිල්ල උණුසුම පොහොර නිසි අයවෙන් දෙන නොදෙන පුද්ගලෙක් බාටපත් එතකොට තමයි තණ්හාව දැක ගන්න පුළුවන් වෙනවා මේ දේ දැක ගන්න පුළුවන් උනේ කොහොමද අර නාම ධර්ම නාම ධර්ම වශයෙන් රූප ධර්ම රූප ධර්ම වශයෙන් දැකගත්ත නිසායි ඒ දැකීමනොත් ඉවසිල්ලේ මේ දිගට භාවනා කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා ගැඹුරට යනකොට අවිද්‍යාව ඉබේම දුර වෙනවා මොකද එලිපන මස්පනා පිට තියෙන දේට හිත යොදවනවා ඒ දේ මඟ හරින්නේ නැහැ. ඒ දේ ඉක්මවල වෙන දෙයක් බලන්න යන්නේ නැහැ. මේ දේ කරගෙන කරගෙන යනකොට අවිද්‍යාව දුරු වෙනවයි කියලා කියන්නේ තණ්හාවේ පහළ වෙන ලපටි අවස්ථාවේදීම දැක ගන්නකොට එතනදීම ඒක තමන් ගා ගන්නෙ නැහැ. ඒකෙන් තමන් මුහු වෙන්නේ නැහැ. කෙලසෙන්නේ නැහැ. තණ්හාව තණ්හා ස්ථානේ නතර වෙනකොට විශාල සද්ධාාවක් පහළ වෙනවා. විශාල ප්‍රසාදයක් පහළ වෙනවා. කොච්චරනම් සියුම් තැනකද මම අද නතර වෙලා ඉන්නේ නමුත් මට කිසිම හානියක් නැහැ. මේ තණ්හාවට මට පුරුදු තාලෙට අද වද දෙන්න විදිහක් නැහැ. මම අද තණ්හාව තෝ මම අද දැක්කා කියලා කියා ගන්න පුළුවන්. එතකොට සන්දාවිතං සංසාරිසං කියන විදිහට අපි බයේ සංසාරට ගැලි ගැලි දිවිල්ලක් නැහැ නතර කරගන්න පුළුවන්. මේ විදිහට අවිද්‍යාව දැකීම නිසා තණ්හාවට ඉඩක් නැහැ. එහෙව් පුද්ගලයා කවදාකවත් ඒ බණින සත්‍යයක් වේවා, මිහිරි සත්‍යයක් වේවා, ඒ දිහාවට දුවල තණ්හාව වඩන මේ දේ ළඟා කරගන්න විශාල අවිද්‍යාවක් ඉඳ නැහැ. නිතරම තියෙන්නේ ප්‍රකට වූ අරමුණට යෙච්ච හිත. ඒක නැවත නැවත ක්ෂණයක් පවතිනවා නම් මේ දේ ඒ ක්ෂණය තුල හිත පිරිසිදුයි. සංසාරේ බය දක්නා පුද්ගලයා ඒ ක්ෂණය ක්ෂණ දෙකක් කරගන්නට නැවත නැවතත් හිතේ යොදවනවා. ඒ හිත යොදවන්න යොදවන්න ක්ෂණ දෙකක් පිරිසිදුව පවතිනකොට ක්ෂණික සමාධි දෙකක් එකිනෙක යාවෙනවා. සති ක්ෂණ දෙකක් එකිනෙක යාවෙනවා. මේක ක්ෂණ තුනක් හතරක් වශයෙන් අපි කියමු තත්පරයකට එක ක්ෂණයයි එකිනෙක පාවිච්චි කරන්න කියලා. තත්පර තුනක් එක දිගට භාවනා කරයි කියලා කියන්නේ පිරිසිදු හිත. කෙලසින් නොකෙලසින හිත එක දිගට තත්පර තුනක් පවතිනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් එක විනාඩියක් භාවනා කරයි කියලා කියන්නේ 60 වාරයක් හිත පිරිසිදු වෙනවා 60 වාරයක් හිත පිරිසිදු වෙනවා විනාඩි 5ක් කියොත් 300 වාරයක් හිත පිරිසිදු පැයක් භාවනා කරුවා කියොත් 3600 වාරයක් හිත පිරිසිදු වෙනවා මිත්‍යාපටි අපටිපත්‍ය අවිද්‍යාවෙන්ට නෑ ඇතිදේ මොකද්ද දන්නේ නැති කලකොල භාවයකට ඉඳ නෑ සම්‍යක් ප්‍රතිපදාව පිළිතර ඉස්සරහ තියෙන සාධන සාධිකා සෝත ප්‍රසාදේන සෝත ප්‍රසාදේ පවදාන. විඥානේන විඥානේ පවදාන. පස්සේන පස්සේ පවදාන. වේදනාන වේදනාව පවදාන. තණ්හාව ආවන එන බවදාන. නමුත් ඊ මත ඊ මනත ආය තණ්හාව නොයෙන්ටත් වැඩ කරන්න ඇති දාන්න. වේදකමක් දන්නවා හෙදකමක් දන්නවා. එතකොට ඒ පුද්ගලයාගේ තුල මිත්‍යා ප්‍රතිපත්ති මේ අසවලා මට කරපු හෝනියමක්ය මේ අසවල ග්‍රහයාගේ වැරද්දක්ය මේ අරකය මේකය කියලා විකාර දේවල් බදාගෙන ළඟ අහල පහල ඉන්න මිනිහට වෛර කරන විදිහේ මාර බලවේග වලට අපි රූකඩ වෙන්නේ අපි මාර බලවේගයට බැල මෙහෙවරම් කරන සිබළු වෙන්නේ අපිට තේරෙනවා ඇති දේ ඇත හැටි. ඒ නිසා මිත්‍යා ප්‍රතිපත්තියකට ඉඳ නැති වෙන නිසා අවිද්‍යාව සිඳියා. අවිද්‍යාව සිඳී යෑමෙන්ම අරමුණයි හිතයි එකෙල්ලේ තැබීමෙන්ම රාගේ රිංග ගන්න බැරුව යනවා. අන්හාව නැතු වෙනවා. ද්වේෂය රිංග ගන්න බැරි වෙනවා. මෝහය රිංග ගන්න බැරි වෙනවා. එහෙව් කෙනා එවැනි දුක් දෙන්නා වූ මේ නාම කොටස් රාශියක් රූප කොටස් රාශියක් මමයේ මාගේ කියලා බදා ගන්න උපාදානයකට යන්නේ. මේ විදිහට කෙලෙස් වටය කෙලෙස් සෙවල පට්ටය ලෙවල දැම්මනම් වේලවල දැම්මනම් ඒ පුද්ගලයා තුළ කර්ම රැස් කිරීමක් නැහැ. අර විදිහේ අරමුණට ඍජුව මුණ දහගෙන ඉන්න වෙලාවේදී මේ පුද්ගලයා තුළ කයින් සිදුවෙනා වූ දරුණු අකුසල කර්ම එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම ප්‍රකටයි. වචනේ සිදුවෙන අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. හිතින් රාග දෝෂ මෝහ ආදී කෙලෙස් අතුල් වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුළ කර්ම රස වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අකුසල කර්ම විතරක් නෙවෙයි. භවගාමි කුසල් සිද්ධ වෙන්නේ නැතිව. මේක බොහොම හොඳට තේරුම් අරගන්න ඕන කාරණා. භාවනාව කියලා කියන්නේ භවගාමි කුසලයක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ කුසල් අකුසල් කියන මේ දෙකොටාසෙම සිට බිඳ දැමීම. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර නැත්නම් කම්ම කුසල කම්ම විපාක අකුසල කර්ම කියන මේ දෙකම නැති කරගන්න. මොකද මේක සිද්ධ වෙන්නේ කෙලෙස් වත්තේ සිඳ දැමීමෙන්. ඒ නිසා ඒ පුද්ගලයා යම් ක්ෂණයක භාවනා කරනන් ඒ භාවනා කිරීම නිසා නැවත භවයකට වාසනාව ලබන්නේ නැහැ භවයේ කඩලා දානවා ක්ෂණයක. ඒ නිසා ඒ කුද්දලට විපාක දෙන්න විපාක නැහැ. කර්මයේ වශයෙන් වියලිලා කර්මයේ විලුනේ මොකටද විපාක වියලුණු නිසා. මෙන්න මෙවැනි සතියෙන් යුක්තව ඇසීමක් කරන වෙලාවේදී මේ නිදර්ශනයක් වශයෙන් ඇසීම ගත්තට හිතන්න එපා මේ ඇහිමේදී විතරයි මේ දේ වෙන්නේ මේ දේ නොවෙන්නේ කියලා. දැකීමේදීත් මේ නිදර්ශනෙමයි. ආග්‍රහණයේදීත් මේමයි. ගන්ධ සුවඳ බැලීම වශයෙන් දිව රස බැලීම වශයෙන් ශරීරයේ ස්පර්ශ ලැබීම වශයෙන් හිතට ධර්මාරම්මන වශයෙන් මේ කරන සෑම වේලාවකම ප්‍රධාන වශයෙන් නාමස්කන්ධ වශයෙන් සත්‍යයක් සෝත විඥානයත් නාම ධර්මයේ නමුත් මේ දෙක එකතු වෙලයි පහර දෙන්නේ එකතු වෙලා පහර දෙන්න නිසා ස්කන්ධයෝ කියලා කියනවා කඳු කියලා කියනවා ගොඩවල් කියලා කියනවා යෝගාවචරයට මේ ස්කන්ධ ධර්ම වැටේ ඒ වාගේම නාම ධර්ම කියනකොට විඥානයේ පස්සය වේදනාව තණ්හාව ආදී විදියට මේ චෛත්‍යිකයෝ රාශි වශයෙන් අපට පහර දෙන්නේ. අපි මුලා වෙහෙලන්නේ. ඒ නිසා දැක ගන්න අමාරුයි. padi pelaka padiye padiye දකින්න වගේ එකින් එක දැක්කොත් නම් මේගොල්ල සූත්‍ර කාර්යය එකතු වෙලා අපිව දැලේ දාගන්න හැටි වැටෙනවා. මේ නිසා මෙව්වට ස්කන්ධයෝ කියලා කියනවා. දැන් යෝගාවචරයා නියම විදියට මනසිකාරයේ පවත්වනකොට ස්කන්ධ ධර්ම අවබෝධ කර ගන්නවා. මේ ස්කන්ධ ධර්ම පින්වත්නි යෝගාවචරේනි පොත්වල දකින ස්කන්ධ ධර්ම එහෙම නෙවෙයි. ගුරුවරු කියලා දෙන ස්කන්ධ ධර්ම නෙවෙයි. මම ස්කන්ධ ධර්මියව දන්නවා කියලා පඬිතුකමට හිතාගන්න හිතවිලි නෙවෙයි. මේ සද්දයත් සෝත විඥානයත් කියන දෙක නාම ස්කන්ධය වශයෙන් දැනගන්න. අනිකුත් වූ නාම ධර්ම නාම ස්කන්ධය වශයෙන් දැනගන්නකොට ඒ යෝගාවචරය තමන්ට ඉදිරිපත් වෙන ඕනෑම දෙයක තුල ස්කන්ධ තේරුම් අරගන්න. ආයතන වශයෙන් තේරුම් අරගන්නවා. සත්‍යයත් සෝතප්පසාදයත් සද්දායතනයේ වශයෙන් තේරුම් අරගන්නවා. ඒ යඳුව පහළ වෙන්නා වූ නාම ධර්ම මන ආයතනයේ වශයෙන් තේරුම් අරගන්නවා. මේ මන ආයතනට ගොතුරු වෙන විඳින දේවල් ධර්මායතනයේ වශයෙන් තේරුම් අරගන්නවා. ඒවා පොත්වල තියෙන ගුරුවරු කියලා දෙන හිතුමතු දේවල් නෙවෙයි. තමන් අස්පනා අපිට දකින්න දේවල් තුලින් ගැඹුරක් තුල තේරුම් අරගන්න. ආයතන ස්කන්ධ තේරුම් ගත්ත පුද්ගලයා ධාතු තේරුම් අර ගන්නවා. සෝත ධාතුව, සද්ද ධාතුව, ඒ ධාතු ස්වરૂපයේ තියෙන සත්‍යයේ තියෙන සෝතේ කුප්පණ ගති විතරයි. හොඳින් හෝ නරකින්. සෝතේ පවතින සද්දයට හිත කැවෙන ගතිය විතරයි. ඉන් එහාට කරන්න බෑ. රූප වලට හිත කැවෙන්නේ නෑ ඒක. කුණුතුමට සිසිලට හිත කැවෙන්නේ නෑ ඒක. ඒක හිත කැවෙන්නේ සද්දේ. අන්නේ විදිහට ආයතන ධාතු වශයෙන් තේරුම් අර ගන්නවා. මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන තේරුම් අරගන්න පුද්ගලයා තව දුරටත් මමෙක්්‍ය ස්ත්‍රියාවක්්‍ය පුරුෂයෙක් වශයෙන් ගන්න දේවල් නැතුව මේ හේතු ධර්ම ඵල ධර්ම එකිනෙක සම්බන්ධ වෙනකොට සැක පහළ වෙලා අසවලාමගේ සතුරෙක් කරන්නේම ඔය වගේ වැඩක් මට හතුරුකම් කරනවා කියලා විශාල වශයෙන් තොරම් බැඳිලා තියෙන මේ සංඥා සියල්ලම දුර වෙලා යනවා. දකින්න එක දකින්න දේ වශයෙන් තේරුම් අරගන්නවා. ඇහෙන දේ ඇහෙන දේ වශයෙන් තේරුම් අරගන්නකොට ඒ පුද්ගලයා තුළ ඒ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් සම්බන්ධ වීම තේරුම් ගන්නකොට අසවල් හේතු වේ කියලා තමන් හිතා ගැනීම වලට ඉඳ නැතු වෙනවා. ඇත්ත ඇති දේ වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මොන විදිහට ඉදිරිපත් වුණත් මේ නාම රූප ධර්ම දෙක තමයි දුක්ඛ සත්‍ය කියන එක යම් කිසි කෙනෙක් ධර්ම දේශනාවක නිසා අවුම්කම් දෙන්න ගත්තොත් ඒ පුද්ගලයා ඒ විදිහට බැලුවොත් වැඩි වෙලා යන්න ඉස්සරලා මේ දේවල් විස්තරව දකින්න දකින්න මේ දුක්ඛ ලක්ෂණය වැටෙන්න පටන් ගන්නවා. මේ දුක්ඛ ලක්ෂණය මේ නාම රූප ධර්මයන්ගේ අත්තා වූ දුක්ඛ ලක්ෂණය තේරුම් අරගත්තොත් මේක සුඛය සුභේ වශයෙන් ගැනීමක් නැහැ. අර කියන විදිහේ සද්දේ දිගට අහගෙන ඉන්නකොට ඒ සද්දේ පිටු පිටු වශයෙන් ගුලි ගුලි වශයෙන් පැමිණීමේ වදිනවා මිසක් එක දිගට එහි පවතින ස්වરૂපයක් නැහැ. සෝත විඥානයේ පවතින ක්ෂණ ක්ෂණ වශයෙන් අනිත්‍ය ස්වરૂපේ තේරුම් අර ගන්නවා. මේ විදිහ අනිත්‍යයෙන් පෙළෙන දෙයක් නම් සුඛ සුඛ වශයෙන් ගන්නෙ නෑ. ඒ වාගේම මේ මීර් දෙයක් ආපුවාම Taman ඒ බැඳෙන ස්වરૂපයේ අමීර් දෙයක් ආපුවාම ගැටෙන ස්වરૂපයේ නමුත් කාරණාව දන්නවනම් ඒ දෙකේම නොගැලී නොගැටි පවතින ස්වરૂපයේ මේවා තේරුම් ගන්න. මේවා තියෙන ධාතු ස්වરૂප. එහෙම නැතුව මට තීන්දුව කරන්න ගතියක් නැහැ. මගේ පාලනයක් නැහැ. ඒව විසින් අපි අනාත්ම භාවයටපත් කරනවා. මේ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනකොට විපස්සනාවේ තීව්‍ර අවස්ථාව. මුලදී නම් ඇහිමේදී අර විදියේ අංගෝපාංග දකින්න අවසාන වෙනකොට හේතුඵල ධර්ම දකින්නවා ඊගාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටෙනකොට ඒ යෝගාවචරයේ මුලින්ම දුක දුක දසයෙන් වැටීම දුකට හේතුව දුරු කිරීම සත්‍ය අවබෝධ කිරීම ඒ සඳහා අවශ්‍ය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වීම සිද්ධ ඒ අනුව මේ සංසාර වටේ ගැලවීම ඒක නොදැන දුක සැප විදියට සලකන කටයුතු කෙරුවොත් සංසාරයේ බැඳීම මෙන්න මේ විදියට එකම ඇසීම කෙනෙක් සංසාරයේ බැඳීමටත් කෙනෙක් සංසාරයේ ගැලවීමටත් හේතු භූත වෙන ආකාරයයි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉන් එපිටට බුදුරජාන් වහන්සේ තුල ખાસකමක් නැහැ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා මාර්ගය පැහැදිලි කරනවා ගමන් කිරීම අපි අතේ. මේ ධර්මයේ අහුම්කම් දීලා මූලිකව පැවතින ආ වූ යම්කිසි සාද සද්ධාවක් තිබුණා නම් ඒ මතු පිට ඕකප්පන සද්ධාව පහළ කරගෙන දකින්න වාරයක් පාසා අහන වාරයක් පාසා නියම ධර්මතාවයේ නාම රූප වශයෙන් මට වැටහිවා එසේ වැටීමෙන් මේ අනන්ත අප්‍රමාණ සංසාරේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර ගැනීමෙන් අපි යම් තාක් ඇවිද්දාද ඒ ගමන නතර කරලා චතුරාර්ය සත්‍ය අතිදේශ අවබෝධ කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වන්නා වූ උතුම් වූ සාන්ත නිවීම ඒකාන්තයෙන් අපට මෙලොව වශයෙන්ම දැක ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරගන්නවා. ඉන්නේ අදහසින් තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. ඒ පිළිබඳව ඇති අනුකම්පාවකින් මෛත්‍රියකින් දන්නා දේ බෙදා හැදීමක් කරන්නේ. ඒ නිසා සියලු දෙනාම මේ දේ ඊටාම සාදරයෙන් පිළිගන්නවා ඇති පිළි අරගෙන තමන් වශයෙන් ප්‍රායෝගිකව අත්දා බැලීමේ වහවහ තමන්ගේ අත්තා වූ සීල අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන සමාධි අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන ප්‍රඥා අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන ත්‍රිවිධ ශික්ෂා සංසන්දනය කරගැනීමේ සමනය කරගැනීමේ සන්තුෂ්ත කරගැනීමෙන් බලාපොරොත්තු වෙන සාන්ත වූ අමා මහ නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනා කරමි මේ ධර්ම දේශනාව අද මෙතනින් සමාර කරනවා නමුත් කීතු කරුණු මේ සම්බන්ධයෙන් උකහාගත කරුණු ගොඩාක් කියන නිසා තවත් අවස්ථාවක් හෝ දෙකක් මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට සතුටුයි. එත්තාවතාච අම්මේහි සම්රතං උඤ්ඤ සම්පතං සම්පේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බි භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti පත්ති දිට්ඨියා ආකාසත්තා ච භුම්මත්තා දීවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාතා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා සුඤ්ඤතු ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාත